අප ඊයේ සෙන්සාලා ප්‍රකාශ කළේ දහසේ මහව සූත්‍රයේ විශේෂ මාර්ගය පිළිබඳව ඒක විස්තරයක්. උද්දේශ මාර්ගය කියන්නේ මාස්තුකාව කියන එකයි. එහිදී අපි ප්‍රකාශ කළ කරුණු ඉතාම සාරාංශයක් වශයෙන් ඉදිරිපත් කරනවා නම් සද්ධාතුරු වයන විස්සෝ පුරිසෝ සපස්සායතනෝ අත්ථාරක මනෝ පවිතාරෝ සතරා විස්සාමෝ මේ සුවිසේ කියන්නේ ස්ත්‍රියක් යන සත්‍යය කියන්නේ සද්ධාතුල උදාස හය. එකස් ආයතන පස්ස ආයතන හය. අට්ඨාරක මනෝ පවිසාරෝ මනෝ පවිසාරෝ දහට. චතුරා අධිෂ්ඨාන අධිෂ්ඨාන හතරක්. මේ පිළිබඳව මේ සිනාලයට බුදුරජාණන් වහන්සේ විස්තර කළ පරිදි ඒ කරුණ හතරේ අත්ත්ව නිරූපණය එදා ඉදිරිපත් කළා. ඒ සම්පූර්ණ ඒ සත්‍යහතරෝ ධාතකයක් තියෙන එක ගැන විස්තරයක් ඉදිරිපත් කළා. පස්සේ ධාතු ආපෝතේ වූවාය ධාතු ආකාශ ධාතු විඥාන ධාතු කියන හයින් අර මුලින් කියපු ධාතකතර පිළිබඳව කර්මක සරල විස්තරයක් ඉදිරිපත් කළා. මේ තුන්වන් අයසේ ඒ ධාතකතර පිළිබඳව දැන් අවබෝධයක් ඇති වෙලා ඇති කියලා අප කල්පනා කරනවා. ඒ ධාමක මේ සාසහතේ මුළු ලෝකේ යන සාසක කොටස්. මේ විදිහට ඇතනම් මේ සෑම සූක කොටස් ගන්න මේ 14000 තිබෙන බව මේ තුන් අත්පාට දැන් අවබෝධ වෙලා ඇත කියලා අපාදස් කරනවා. ධාතෝ කියන්නේ අදහස නිස්සත්ත්වෝ නිස්සීවෝ සූන්‍යෝ සත්‍යෝ කියන්නේ ජීවයක් නෙවෙයි සූන්‍යෝ දෙයක් කියන එක. ධාතෝ කියන්නේ අදහස ඒකයි. සත්‍යයේ කියන්නේ ජීවයක් නෙවේ ශූන්‍ය උදයක් නිස්සත්ත්වයේ ජීවස්තන මේ ධාතු හතරට මේ ධාතු කියන අනිත්‍යකත අපගේ පංචස්කන්ධ ලෝකය ගැන කල්පනා කරන විට ඒ තුළින් දුකක් නුපදින නිසා දුකට හේතු වෙන නිසා මේකට ධාතු කියලා ප්‍රකාශ කරනවා අර පතේ යාත්‍රා කීයේ වාරයෙන් ධාතු හතරට මහා භූතේ රූප කියන පොත්පත් වල දැක්වෙනවා ඒ මහා බුදු රූප කියන්නේ යම් යම් හේතුන් නිසා. ඒ පිළිබඳ අවබෝධයක් තිබීමත් සුදුසුයි. මහා බුදු කියන්නේ අපි විශ්වාස වශයෙන් ප්‍රකටව ප්‍රකටව පැනනගෙන නිසා පහළ වෙන නිසා සමාදේශ කියන්නේ. ඒ කියන්නේ මේ මහා කුට්ටිය තමයි විශාලයක් මහා භූතය කියන්නේ. මහා සමුද්‍රය තරම් විශාලය. මහා මේරු පර්වතය තරම් දීසිත තරම්. මහා කඳු පර්වත තරම් විශාලය මේ භූත කොටස් සමතලණය වෙලා සම්මිස්සණය වෙලා පවතිනවා. එම නිසා මේවට මහා දුක කියනවා. මේ ධර්මතරව මේ මහා දුක කියනවා මේ ධාතු හතරක පහසෙන් අවබෝධ කරගන්නට නැහැ නිසා. දැන් ඔය යක්ෂේ භූතේ කියන්නේ සත්‍යයේ ශරීරයකට වැඩ නිසා පමණනකොට අන්නාදේව තේින්නේ. අන්නාදේව තේරුම් ගන්නට බැහැ. එහෙට තේින්නේ නැති නිසා. අනිත් කෙනෙක් ධර්ම කියනවා ලෝකෙ. ඒවා තේරුම් ගන්නට බැහැ වගේ මේ මහා බුත ධර්ම හතරේ සත්‍යය පහසුවෙන් කෙනෙකුට අවබෝධ කරගන්නට බැහැ. පඨවි ධාතුව ආපෝ ධාතුව තේජෝ වායෝ කියන ධාතුවේ යථා ස්වરૂපයේ පහසුවෙන් අවබෝධ කරගන්නට බැහැ. විශේෂයෙන්ම ප්‍රඥා සංපත්තිය අඩු කෙනෙකුට ඒ දකින්නට බැහැ. එනිසා ඒකට මහා බුත කියන්නේ. ඊට අමතරව මේ ධාතු අතරද මහා භූත කියන එක තමයි සාම වැදගත්ම හේතුව. අපව මුලා කරනා මේ භාගවත විසින් අත් වශයෙන්ම මහා භූත විසින් අපව මුලා කරනවා නෙවෙයි මහා භූතවල ස්වરૂපයේ මත අප මුලා වන මේ මහා භූත හතර ඒ තමයි මහා භූත හතරක් කියලා පෙන්වන්නේ නැතුව මේ එක්කයක් මේ පුරුෂයෙක් මේ සත්‍යයක කියලා පෙන්වන්න කරනවා මේ මහා භූත හතර තමයි භූත මහා දහතු කොටස් හතරක් බව කියන්නේ නැතුව මේවා දේවල් මේවා දොරවල් මේවා කාර්ය මේවා ලස්ස මේවා දෙවිය මේ ආදී වශයෙන් තේරුම් කරගන්න. අප මුලා කරන මුලාටපත් වෙනා නැත්නම් නැත්නම් මේ මහා දොරට හතරම මේවා අත්ති මේවා කපුල මේවා අංගපසුල මේවා දාස්ත්‍ය මේවා හැඳින්ිය මේ ආදී වශයෙන් අප මුලාටපත් කරනවා. එක සිනා යන විදිහට ආකර්ෂණීය විදිහට මන වඩවන විදිහට මේ රූප ධාතු හතර පිළිගෙනවා. ඒ මන වඩවන හිත පිනවන ආකර්ෂණීය ගතිය ධාතු හතරේම ස්වરૂපය ධාතු හතරේම තත්ත්වය මේකයි කියන කෙනෙකුට අවබෝධ කරගැනීමට අපහසු වෙනවා. මිනිස්සු බොහෝ දෙනෙක් මේ අනුදවිවාද පසුව ප්‍රඥා ආලෝකයේ නැති වූ වාද පසුව මුලාවටපත් වෙනවා මේ ධාතු හතර සම්බන්ධයෙන්. පඨවි ධාතුව තුනී කරන්නේ මගේ ස්වરૂපය සත ගතිය මුත් ගතිය. ආපෝ ධාතුව තුනී කරන්නේ මගේ තව රූපය එකමනේ වැඩි වෙන ගතිය. තේජෝ ධාතුව තුනී කරන්නේ මගේ යථා තත්ත්වේ නම් උෂ්ණ හෝ සීත භාවයට පත් කරන එකේ. වායු ධාතුවත් එලෙසින්ම ප්‍රකාශ කරන්නේ මගේ නියම ස්වરૂපයේ කුම්බණේක හකුලවණේක වනමනේක වැනවණේක සොල්වන එක, හලනේ හලනේ ඇති කරන එක කියලා පෙන්වන්න කරන්නේ. මේ හතර මේ ධාතු හතරේ මේ යථා ස්වરૂපේ පෙන්වන්න කරන්නේ නැතුව වෙනස් ස්වરૂපේ ලෝකයට පෙන්වන්න කරන්නේ. ඒ නිසා මේ ධාතු හතරේ යථා ස්වરૂපේ යථා පරිදි අවබෝධ කරගන්නට ඕනේ. මේ ලෝකයේ උසක මහතට තිබෙනවා නම් මේ පටිවි ධාතයේ ස්වરૂපේ කෙට්ටුවට නැත්නම් මහතට තිබෙනවා නම් ඒකත් පටිවි ධාතයේ තත්ත්වයේ යථා තත්ත්වයේ සරණ බව, මහලු බව, නැදිවිය, නිහාටි විවිධ මට්ටම් තියෙනවා නම් ඒකත් ඒකත් පටවිදහ කිරීම තත්ත්වයක්. මේක දෙවියක් පොදු කාලයේදී, ලපටි කාලයේදී ඒක මෝරලා නැති නිසා දැක්කේ. ඒ විදිය මෝරන්නට මෝරන්නට අර තරුණ යෝ ලපටි පටවි ධාතු වෙනකොට මෝරක මෝරක පටවි ධාතු වෙනකොට ඒ දෙවිය මෝරනවා. ඒ කුලේ මෝරනවා, ඒ දැස්ස මෝරනවා. මෙන්න මේ ආකාරයෙන් තමයි මේ ශරීර කූඩුවක්. උන්චි පිටිපිටි බරියෙකදී ඒක ලක්ෂියෝ පටවි ධාතු උතුදෙන. මේක ඉන්නේ මෝරණ මෝරණ පටවි ධාතු ඇති කරන තත්ත්වයක් මේ ඇතිවන නිසා ඔන්න අර ලක්ෂි රෝගයේ තරුණ බව නැත්නම් කුඩා දරුවෙකු බවට පත් වෙනවා. ඒකත් වෙන දෙන්න මෝරණ. ඒ කුඩා භාවයේ ඊට පස්සේ තරුණ භාවයකට පත් වෙනවා. මේ තරුණ භාවය කියන්නේ පටවි ධාතුවේ ස්වરૂපයක්. ඒක නැදීයටපත් කරනවා. ඒ නැදීය කියන්නේ පතරේ ධාතුවක්. වයසටපත් කරනවා. ඒ වයසට මහලු භාවයටපත් කරනවා කියන්නේ පතරේ ධාතුවේ ස්වરૂපය. මේක පතරේ ධාතුවේ ස්වરૂපය කියලා කෙනෙකුට අවබෝධ කරගන්න බැහැ. මෙයා තරුණය, මෙයා මහලු, මෙයා බාල, මෙයා ලපටි. මේ විදිහට වැරදි නිගමනවලට බහිනා පටවි ධාතුවේ යථා තත්ත්වයේ පටවි ධාතුව විසින් පෙන්වන නොකරන නිසා අපට ඒක දකින්නට බැරි නිසා ප්‍රඥාව නැද නිසා ආපෝ ධාතුවේ ස්වરૂපය අනුව තමයි අපේ මේ ශරීරයේ ටිකක් පැහැපත්ව ලස්සනට මේ හැමේ පවතින එහෙම ලස්සන ස්වરૂපයක් අපේ වතර ලක්ෂයේ මේ හැමේ තියෙන සම්පූර්ණයෙන් නැති ගියා නම් නියදී ගියා නම් මේ හැම වියලි පරම්පරාවක් වඩපත් වෙනවා කිසිම තෙතක් සෙත්මනයක් සෙතමනයක් නැති අර කබර දෝෂයේ හැමකටත් වඩා ගොරෝසු බනන්නට අපූර්ව තත්යකට මේ හැමපත් වෙනවා. අපි මේ ලක්ෂණ ලක්ෂණයි කියලා ප්‍රියයි ප්‍රියයි කියලා බලන මේ බාහිර හැමයේ කියන ස්වરૂපය ඇති කරලා දෙන්නේ ආපෝ ධාතෝ විසින් මේ අපි රැකලා තියෙන්නේ ආපෝ ධාතෝට කියන අවබෝධය දැන් ඇතිවන්න ඕනේ. ආපෝ ධාතෝ නැත්නම් මේ තමයි මේ දෙපන්දරාවක් අර මා කලින් කියවාසි. ඒ ලස්සන ඒ පිටගතිය ඔකමත්තම දෙස්සන්නේ නැහැ. මොකද ඒ වතර ගතිය නැති නිසා නිල් බවට පස්සෙන් දෙන්නේ. ඒකෝ ගතිය ස්වરૂපේ තමයි ඒකෙත් ඒකෝ ධාතුන අපේ කුරුසමත් රූපවත් කරනවා. ලස්සන භාවයට පත් කරනවා. අපි මේ අපගේ මේ රූප කොටස දිරන්නේ නැතුව පස් දිනින් දෙකට පවතින සත්‍යයක් ඇතිවන්නේ මේ තේජෝ ධාතුව නිසා. විශේෂයෙන්ම කර්මයෙන් හටගන්නා කර්ම විශේෂෝ ධාතුව තුළින් මේ ශරීර තුන කුණින්නේ නැතුව දිගින් දෙකට පවතිනවා. මේ ශරීරයේ ප්‍රබෝධමත් භාවයේ ලක්ෂණ දෙස්සන්නේ මේ තේජෝ ධාතුව තුළින් අපි අනුන් කරන්නේ තේජෝ ධාතුවද කියන එකත් කෙනෙකුට අවබෝධ කරගන්නට බෑ. ඒ නිසා ඒකත් මේ අය වටහා ගන්න ඕනේ. මේක පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධාතු හතර. අපගේ ශරීරය තුළ පහළ වෙන හේතු හතරකුත් තියෙනවා. කර්ම, චිත්ත, විස්වාහාර කියලා. කර්මයෙන් හටගන්න රූපක් තියෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ. ඒ වෙන කර්මයෙන් හටගන්න තේජෝ ධාතුව තමයි අපේ ආහාර දේවන ලබන පාස්ක තේජෝ ධාතුව කියන්නේ. මේක මලාට පසු ආහාර දෙවන්නේ නැහැ. ඒ ආහාර දෙවීමේ ක්‍රියාවලිය එතනම නවතිනවා. අර පාසක කර්මජ තීජෝ ධාතුව නමත නිසා. සිතින් හදගන්නා රූපයක් තමයි මේ ආස්වාස් ආස්වාස් වායු ධාතුව. සිත සම්පූර්ණයෙන්ම විසිරුණාට පසු ආස්වාස් ප්‍රස්වාස් වායුව සම්පූර්ණයෙන් වාගේ නිරුද්ධ වී යන තත්ත්වයක් තිබෙනවා. ඊට පස්සේ ඉස්තුන් වලින් හටගන්නා මේ පටවියාපෝ තේජෝ වායකට සුද්ධිය. විශේෂයෙන්ම ඉක්තු කියන්නේ සීතු උෂ්ණ දෙකට. ඒකත් 14 හතරේම ස්වરૂපයක්. ඒ 14 හතරේ ස්වરૂපයෙන්ම 14 හතරක් උපදවනවා. ඒ ඉක්තු වලින් හටගන්නේ අපගේ ආනාශවල තියෙන උදරයන් කියන මේ වමන කොටස. ඒක ඉක්තු නිසා ඒ කියන්නේ තේජෝ ධාතුව නිසා ඇති කරන දෙයක්. ඒ වගේම කර්විසං කියන 80 කොටස් දෙකෙන් නැති කරවන්නේ අද තීජෝ 17. නෝත්‍රායත් කරන්නේ තීජෝ 17. ඒ වගේම සරල කොටස් ශරීරය කරවන්නේ තීජෝ 17. ඊට අමතරව මේ චිත්ත විස්ස කියන දෙකෙන් හටගන්න රූප කොටස තියෙනවා. සිතෙන් හටගන්නවා ඒකෝ නිසා. කඳුළු ඇති වෙනවා සිත නිසා ඒකෝ නිසා. සුත දිය ඇති වෙනවා ඒකෝ නිසා ඒ වගේම සිත නිසා. කෙල ඇති වෙනවා සිත නිසා සිත්ෝ නිසා. දහඩිය ඇති වෙනවා සිත නිසා සිත්ෝ නිසා. මේවට කියන්නේ මේ රූප හට ගන්න හේතු කියලා. එතකොට මේ වාද මේ තේජෝ ධාතුව කන්නෙන් හටගත් තේජෝ ධාතුව නිසා අපේ ශරීරයේ කුණින්නේ නැතුව පවතිනවා මේකට අපි කරගන්නා මේක ජීවයක් තියෙනවා ඒ ජීව ශක්තිය නිසා තමයි මේ ශරීරය මෙලෙසින් පවතින්නේ කුණින්නේ නැතුව කියලා. ඒ ප්‍රභාතයේ ක්‍රියාවලිය අවබෝධ කරගන්නට බැරිකම නිසා එලෙස තීරණයකට බහින්නේ. දැන් මේ අය හිතන්නට ඕනේ කල්පනා කරන්නට ඕනේ මේ තීබෝ භාගව නිසා මගේ ශරීරයේ මෙලෙසින් කුණුම වී පවතින්නේ කියලා. මාන ධාතුවේ නිසා මේ ශරීරය ස්වරවන පුරුක්ඛහට මහට දිගහරිනවා. ගමන් ගමන් ගැන ක්‍රියා කරනවා. මේ ශරීරයේ ඉද්ධිය පවත්වන්නට පුළුවන් වෙනවා. ශරීරයේ නැති පවතිනවා. මේක සිදුවන්නේ වායෝ ධාතුවේ ක්‍රියාවලිය නිසා. මේක නොදක්කම නිසා <clears throat> බොහෝ දෙනෙක් කල්පනා කරනවා <clears throat> පිටකන දෙන්නේ ආත්මයක් මේ ක්‍රියා කරන්නේ ඇයි දෙන්නේ? මේ ආකාර ක්‍රියා කරන්නේ ආත්මයක් විශේෂ කාර්යයේ තුල යම් කිසි ආත්මයක් තියෙනවා ඒ ක්‍රියාත්මක වීමට ඒ ආත්මය විසින් මේක කරනවා මේ ආදී වැරදි අවබෝධයට පත් වෙනවා. <clears throat> එම නිසා මේ ධාතු අතරේ යතන ස්වરૂපය අවබෝධ කර ගැනීම ඉතාමත්ම අවශ්‍ය වෙනවා. අපගේ අනාත්ම සංඥාව ඇති කර ගැනීමට ආත්ම සංකල්පය දිනවීමට. අපගේ ශරීරයේ තුල තිබෙනා වූ පතරේ ආපෝතේජෝ වායෝ කියන ධාතු අතර විස්තර වශයෙන් බලන විට කොටස් හතරක් දෙකක් වෙනවා. මේ අද මතකයි අද අත්ති මාසංගායේ තේසාලෝමානකාදන්තාදී වශයෙන් දැක්කෙන දෙතිස් කුණක කොටස්. ඒ දෙතිස් කුණක කොටස් වලින් කේසාසිත මත්වලුම් නම් දක්වා කොටස් 20ක් තිබෙනවා. ඒ කොටස් 20 පඨවි ධාතුව අධික නිසා ඒවට පඨවි ධාතු කොටස් කියලා ප්‍රකාශ කරනවා. පඨවි ධාතු කොටස් එතකොට 20ක් තියෙනවා. මේ ශරීර කෝපය තුළ. එතකොට පිටාසෙන් නම් දුබ්බෝ ලෝහිතං කියන තැනින්දලා මේ මුත්තන් කියන තැන දක්වා පිටසෙන් සතුසරලේ දහදිය මුත්තාදී කොටස් වල ඒ කොටස් 12 ආපෝ ධාතුව වැඩි නිසා ඒවට ආපෝ කොටස් කියලා ප්‍රකාශ කරනවා. එතන 32ක් වෙනවා එතකොට. ඒ 33 කොටස තුල. උෂ්ණත්වයේ කොටස් හතරක් තිබෙනවා. අපේ ශරීර උෂ්ණත්වයේ 189 අංශක පැනනක අංශක 94.4ක් කියලා කියනවා. එන දැනුම වැඩි වෙන. අන්න ඒ සාමාන්‍ය උෂ්ණත්වයේ සංස්ථාපන තේජෝ ධාතුව කියලා එකක් තියෙනවා ශරීරයේ තුල. ඊළඟට අපේ ආහාර දිරවනවා අප ගන්න ආහාර ඒකත් තේජෝ ධාතුවෙන් කරක් කියන්න පුළුවන් පාචක තේජෝ ධාතුව කියලා ඒකට ප්‍රකාශ කරනවා ඊළඟට අපේ අත්පය දනවා හිස දනවා ඇස් දනවා මේ වගේ අර මේ තැන් තැන් වල ශරීරයේ කොටන කොටස් වල දැඩි නියති කරන තේජෝ ධාතුවක් තියෙනවා අපරිධාන තේජෝ ධාතුව ඊට අමතරව තව තේජෝ ධාතු කොටසක් තියෙනවා අප ජීවාපත් කරන ගරාවටපත් කරන තේජෝ දහසක් ජීවාපන තේජෝ දහසක් මේ 14ක් තාපම අර 32ක් එක්ක 36ක් වෙනවා වායු කොටස් 6ක් තියෙනවා මේ 36 6 එකතු වුණාම 42යි වායු කොටස් 6 තමයි ශරීරයේ උඩ බලාගෙන කරන උත්සන්න වායු කොටසක් තියෙනවා අපි මේ වචන පිට කරනකොට අපි සාහනකොට මේ ගමනේ පිට කරනකොට එක්කායනකට මේ ආදි වශයෙන් ශරීරයේ උඩ බලාගෙන කරන වායු කොටසක් තියෙනවා උත්සන්න වායයට. ඒ වගේම ශරීරයේ පහළ බලා ගමන් කරන අදෝගම වායුවේ කොටසක් තියෙනවා. ඔය මලන පහ කරන විටේම සිදුවන්නේ ඒ වායු ධාතයේ ක්‍රියාවලිය. ඒ වගේම මේ ආමාශයේ තුල ඒ කුමරයේ තුල තියෙන වායු ධාතුවක් තියෙනවා කුච්චසේ වායු ධාතුව කියලා. ඊට අමතරව මේ අපගේ බඩවැල් තුල තියෙන කොට්ටසේ වායු ධාතුව කියලා තවත් එකක්. ඒකට එතන හතරයි. ඊටමතර අපේ මේ අංග ප්‍රසංග යහට මෙහාට සලවන්න ගමන් කරන්න ක්‍රියාත්මක කරන්න හැකිවන්නේ අංගමංගානුසාරී වායු ධාතුව කියලා තවත් ධාතුවක් තියෙන වායු ධාතුව. ඒ වායු ධාතුව මනස. ඊටමතරව ආස්වාස් ප්‍රාස්වාස් වායු ධාතුව තියෙනවා. මෙන්න මේ ධාතු හයත් සමග වායු ධාතු කොටස හයත් සමග අපේ ශරීරයේ තියෙන පතරියාපෝ තේජෝ වායු කියන ධාතු හතර කොටස් හතර විස්තර කරන්න අපිට පුළුවන්. මේ 10 කොටස් අරගෙන 18 කොටස් මෙනෙහි කරමින් කරන ලබන භාවනාවට කියනවා ධාතුරු මනසිකාර භාවනාව කියලා. චතුර්ධාතු අවස්ථාන කියලා ඒකට ප්‍රකාශ කරනවා. මේ ධාතු මනසිකාර භාවනාව අප මේ ප්‍රකාශ කරන ධාතු විභංග සූත්‍රයට අනුකූලව හරියට ප්‍රබල. කෙනෙකුට පුළුවන් මේ ධාතු මනසිකාර භාවනාව තුළින් අතරවෙනි ධ්‍යානයේ සහ සෝලෝම අරූපාවචර ධ්‍යාන ඒ වගේම නිර්වාණ ධාතුස් සාක්ෂාත් කිරීමට මේක හැබැයි අර සම්ප්‍රදායික කතාවට දසානුගත කතාවට පටහැනි ඒ විසුද්ධි මාර්ගයේ වෙන පොත්පත්වල දැක්කෙන විතර විතර ඔය ත්‍රිපිටකේ කටපාඩම් කරගෙන ධන කියන අය ප්‍රකාශ කරන්නේ ලියවෙන්නේ ඒ අය ලියන පොත්වල දැක්කෙන්නේ මේ ධාතු මනසකාර භාවනාව තුළින් ලබන්නට පුළුවන් උපචාර සමාධිය පමණයි අදම වශයෙන් පළවෙනි ධ්‍යානයවත් ලබන්නට බැහැ ඇත්ත වශයෙන්ම බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රකාශ කරන ලද මේ ධහත උභංග සූත්‍ර ගැන තම ඒ සීමක පාඨයන්ට අනුකූලවම ඒ පාඨයන්ට අනුව කටයුතු කළොත් ඒ කාන්ත වශයෙන්ම සියලුම ධ්‍යාන උපදවන්නට පුළුවන් මාර්ගඵල උපදවන්නට පුළුවන් මේ පසුව කියපු කොටක් තමයි විසුද්ධි මාර්ගය කියන්නේ ඒක මම කල්පනා කරන කිසිම අත්දැකීමකින් අත්දැකීමක් නැතුව ලියපු පොතක් කියලා. බොහෝ තැන්වල තියෙන අත්දැකීමක් නැති බව. ඒ පොතේ තියෙන කරුණු හිසට අරගෙන බුදුරජාණන් වහන්සේ විසින් ශ්‍රී මුඛයෙන් දේශනා කරත වදාළ ශ්‍රී මුඛ පාඨ අකාමක ගමනයි. අනේ මේ දසදහස් අවස්ථානකදී මුසකාර සමාජයේ පමණයි පවත්වාගෙන යන්නට පුළුවන් කියලා මේ දේශකයන් වහන්සේලා ප්‍රකාශ කරන මේ ලේඛකෝ කියන්නේ අපේම අවාසනාවට ගන්නට වෙනවා. මේ ආයත මතක ඇති අර මේ චූල සංගීත සූත්‍රය අනුව මේ ආයත දේශනා කරන අධ්‍යක්ෂින් ලැබපු ආයත මතක ඇති මේ අරඤ්‍ය සංඥාව පද සංඥාව ආදී මෙහි කළ හතරවෙනි ධ්‍යාන ආකාසාඥාන සරජතන ආදී අරූපාවචර ධ්‍යාන අනිත්‍ය චේතෝ සමාධි ඒ වගේම නිර්වාණය සාක්ෂාත් කරගන්න පුළුවන් වූ ආකාරය ඒවා සම්පූර්ණයෙන්ම සම්ප්‍රදායට පදහම් කතා. නමුත් සීමිත පාඩයන්ට අනුව අදත් ඒවා අත්දකින්නට පුළුවන් ඒවා. එලෙසින්ම මේ ධාතුවේ බංග සූත්‍රයට අනුකූලව ඒ ධාතු මනසකම් භාවනාවේ හරියට යෙදුණා නම් ඒ තුළින් හතරවෙනි ධ්‍යානයත් ඒ විහා තියෙන සියලුම අරූපාවචර ධ්‍යානයත් නිස්මානයක් සාක්ෂාත් කරගන්නට පුළුවන්. එම නිසාමයි මේ සූත්‍රය දේශනා කරපු කුප්පසාද රජතුමාට මේ සූත්‍ර අවසානයේදී අනාගාම මාර්ගය ලැබලා නිවන සැනසීමට හැකියකම අත්වෙනවා. මේ කරන ආකාරය පිළිබඳව <clears throat> කිසිම ප්‍රතිපත්තක අරුණ දැක්වන්නේ නැහැ. එම නිසා ඒ දහතර බ්‍රහ්ම සූත්‍රයට අනුකූලව ඒ ධ්‍යාන සියල්ලම සියලුම ධ්‍යාන සහ මාර්ගඵල ලැබෙන ආකාරය පිළිබඳ පසුව විස්තරයක් කරනවා. ඊට ප්‍රථමයෙන් අපි මේ දහතු මනස්කාර භාවනාව සරණ දෘෂ්ටි විස්තර වශයෙන් කියන පරිලෙමට අදහස් කරනවා. මේ ධාතු මනස්කාර භාවනාව කලහටි ආකාර ප්‍රධාන වශයෙන් හතරක් තිබෙනවා. අර මා කලින් කියපු ධාතු කොටස් 42 එක එකක් වෙන වෙන වශයෙන් අරගෙන මේවා පටලේ ධාතු මේවා ආපෝ ධාතු ආදී වශයෙන් සම්මස්තණය කරමින් කරමින් භාවනා ක්‍රමයක් තිබෙනවා. ඒක එකක්. දෙවෙනි එක කරන්නේ තමයි අර පඨවි ධාතු කොටස් විශ්වණයකට දෙන්නේ. මේවා පඨවි ධාතු. ආපෝ ආපෝ ධාතු කොටස් 12කට අරගෙන ආපෝ ධාතු. මේ ආදී වශයෙන් සම්මව වශයෙන් අරගෙන මේ ධාතු අතර මෙහි කිරීම ධාතු නමස්කාර භාවනා ක්‍රමයක්. තවත් ක්‍රමයක් තිබෙනවා මේ එක එක ධාතු කොටස් 42 එක එක ධාතු කොටසක ඇති පඨවි ආපෝ තේජෝ ආයෝ කියන ධාතු හතර දෙක බෙදා දෙක බෙදා බලමින් කරන ලබන භාවනාව තමයි. ඒ තුන්වෙනි ක්‍රමය. හතරවෙනි ක්‍රමයේ මේ සති ධාතු අවස්ථාන ධාතු මනස්කාර භාවනාව කරන්නට පුළුවන්. අර පඨවි ධාතු කොටස් 20ෙම එකට 20ම එකට අරගෙන ඒ කියන පඨවි ආපෝ තේජෝ වායු ධාතු අතර මේකයි ආපෝ ධාතු කොටස් 20ෙම තියෙන පඨවි ආපෝ තේජෝ වායු ධාතු කොටස් අතර මේකයි කියලා සමූහ වශයෙන් සමූහ වශයෙන් අරගෙන 14 අතර බෙද බෙදා බලනවා. අද අපි ප්‍රකාශ කරන්නේ මේකින්වත් ඇයට එක එක කොටසක් අරගෙන උස්සන්න වූ ධාතුවට අනුකූල මේවා පටවි ධාතු මේවා ආපෝ ධාතු ආදී වශයෙන් අරගෙන කරන ලබන භාවනාව කියලා දෙන්නට. උදාහරණයකට අපි අත්යේ වශයෙන් කා ඒකේසා මේ ශරීරයේ කෙස්සට කෙස් කියන්නේ පටලී ධාතු කොටසක්. මේක අධිකතම පටලී ධාතුව නැත්නම් අනිත් ධාතු තියෙනවා. ආපෝ ධාතුවක් තියෙනවා, තේජෝ ධාතුවක් තියෙනවා, ස්කස්සන වායෝ ධාතුවක් තියෙනවා. නමුත් පටලී ධාතුව අධික නිසා ඒක පටලී ධාතුව කියලා ප්‍රකාශ කරනවා. ඒ ඒ වගේම ලොමු නියදත් සම්මාසාදි කොටස් වල පටවි ධාතු අධික නිසා පටවි ධාතුයි කියලා අපි කියන්නේ. මේ එක එක ධාතු කොටසක් අරගෙන ධාතු මනස්කාර භාවනාවට නිරත කරවීමටයි අප මේ සෝදානම් වන්නේ. උදාහරණයකට තේසා කියලා ගත්තු මේ කේස් පටවි ධාතු කොටස. ඒ කේස් පිට ඇත්තේ කිසේ තියෙන හැම මත ඒ හැමත් පටවි ධාතු කොටස. දැන් හැම පටවි ධාතු කොටසක් කියන එක පහසෙන් අවබෝධ කරගන්නට පුළුවන්. මේ දෙවැසක් නැත්නම් රබන් නැසක ඇති හැම දෙස බැලුවොත් එහි තියෙන වස්තු කට්ට හොඳටම වීලී වී නිසා දෙරේක නැත්නම් ලබානක වෙන්නේ යෙබෙනි මේ උපකරණයක ඇති ඒ අන්න දෙස බැලුවා මෙහි පටවි ධාතුව අධිකව තියෙන බව පේනවා. එලෙසින් අපේ මේ හැමේ තියෙන වස්තු ධාතියත් අයින් වුණා නම් මේක පටවි ධාතු කොටසක් වෙනවා. ඒකෙස් කිහිපය ඇති සමත් පටවි ධාතු කොටසක්. හැමත යටින් තියෙන හිස් කට්ට ඒ හිස් කට්ටට හිස් කබල පටවි ධාතු කොටසක්. මේ එකක්වත් දන්නේ තමා මත පිටින් මේ එක එක කොටස් පිටා තිබෙනවා. හිස්කබර දන්නේ තමා මත පිටින් තමක් තිබෙන බව. අම දන්නේ තමා මත පිටින් එස් තිබෙන බව. මේ දන්නේ නැති බව පැහැදිලිව හොඳ හදවතකින් දකින්න ඕනේ. එතකොටයි මේ අනාත්ම සංඥාව හැරෙන්නේ. මේ කෙස් කියන ඒවට තියෙන සංඥා ඒවා මගේ කියන සංඥා පිට අපේ මේ භාවනාව තුළ නිවත් වන්නට ඕනේ. ඊට අමතරව මේ ධාතු මනස්කාර භාවනාව තුළින් නාම රූප දෙක වෙනවන්නට ඕන ඒ කියන්නේ ශූන්‍යතාවය මතුවන්නට ඕන ශූන්‍යතාවයේ තමයි ලැබෙන නිවන අත්දකින්නට පුළුවන් වන්නට ඕන එහෙම වෙනවා දැන් අපි බලමු තේසා ඉඳලා මේ භාවනාව කරන්න හැටි අපි කොටස් කීපයක් කාල වේලාවට අනුකූලව ප්‍රකාශ කිරීමට අදහස් කරන දැන් කවුරුන් භාවනාවට වාඩි අපි මේ කොටස් කියන විට ඒ ගැන හොඳ අවධානයක් ඇතුව ඒක කරන්නට ඕන. ඒක හදවතින් දකින්නට ඕන. මේ ධර්මයේ නිහිදීම අවබෝධ කර ගැනීමට උත්සාහ කරන්න. මේ ශරීරයේ කෙස්සට කියනකොට කෙස් දෙස අවධානය යොමු කරන පටවි ධාතුවක් කියන ওই පටවි ධාතුවක් දැස දකින්නට ඕන. දැන් කවුරුත් වාදිනවා. අපි සිරුවන්කම කරගන්න. කාය සිත වචන යන තුන්දෙනි අපි සංසාරේ පටන් මේ මොහොත දක්වා සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට ධම්ම රත්නයට සංඝ රත්නයට පසේ බුදුරජාණන් වහන්සේලාට යම් වරදක් සිදු වෙනන්නේ සියලුම වැරදිවලට අප සමාව ගන්න සමාවදීන සමාවිසේ. ඊළඟ දුක ඒ වගේම දිහා ලාභී කවරකට හෝ වරදක් වන්නේ සියලු දෙනාටම සමාව ගන්නවා. මාගේ ජීවිතයේ සම්මා සම්බුද්ධ රත්නයට පූජා කරමි පූජා කරමි පූජා කරමි බුදුරජාණන් වහන්සේට මේ ජීවිතයේ පූජා වේවා මේ ජීවිත පූජාමය කුසලාන් සංසබලයෙන් අදාළ මාගේ භාවනාවේ සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට මට වාසනා ශක්තිය දාරේ දැන් අප කියන කොට යන සිතන්න ඕන හොඳට අත්මේමස්මින් කායේ කේසා පඨවි ධාතු නමසරීරේ කිස්නම් වූ පඨවි ධාතු පුටසක් නැත නමකේසයෝ විසේ සම්මත පිහිටා ඇත ඒ සමග පඨවි ධාතු නාස්තයති ඒ සම්මාසින් කබල මත පිහිටාමත ඒ හිසින් කබලද පඨවි ධාතු කොටසකේ කබල මත සමගතිරි පැතිලි ඇති ආකාරය විසින් කබල දන්නේය දන්නවද කියලා බලන්න හිතෙනවා මොනවද සමාහිසං කබ්බල මත පිහිටා ඇති බව නොදන්නේය සම්මත සිස්මිතීතා ඇති බව සම්ම නොදන්නේය සද්ද සම්මත පිට පිහිටා ඇති බව නොදන්නාහ මේ එකිනෙක කේසයන් තමා වටා අනෙකුන් කෙසුන් ගසන් ඇති බවද නොදන්නේය එක නෙත කෙසින් රසන් අනෙන් කෙසින් රසකට නෑදෑයන් මිත්‍රයන් යාළුවන් නොවන්නේය මේකේ සයෝ පටවි ධාතු කොටසකේ යතිහිතා ඇති සමද පටවි ධාතු පටසති අමත යතින් ඇති හිසුම් කට්ටද පටවි ධාතු පටසති මේ පටවි ධාතු හතර හැර කෙස් කියා දෙයක් නැත පඨවි ධාතුව නැව සම්කියා දෙයක් නැත මේ පඨවි ධාතුව නැව කිසිම කබල කියා දෙයක් නැත පඨවි ධාතුව නැව කිසිම කියා දෙයක් නැත පඨවි ධාතුව නැව කිසිම කියා දෙයක් නැත පඨවි ධාතුව හැර කිසිකියා දෙයක් නැත මෙමතිස් වලට මම මංගියේ කියා අපි හඳුනාගත් තන් කීසයෝ ඒ බව නොදන්නාහ නිමතිස් මම මගේයයි අපගතන් ඒසයෝ ඒ බව නොදන්නාහ නිමතිස් මම මගේයයි අපගාහනය කලන් ඒසයෝ ඒ බව නොදන්නාහ නිමතිස් සුලට කෙස්යයි කියන බවද කීසයෝ නොදන්නාහ මෙන්න කෙස් සුලට කෙසයෝ තේසරම්මයි කියන බවද කීසයෝ නොදන්නාහ මෙන්න කෙස් සුලට කෙසයම්මයි කියන බවද කීසයෝ නොදන්නාහ කෙස්වලට පතරි ධාතුව යැයි අප කියන බවද කේසයෝ නොදන්නාහ කෙස්වලට පතරි ධාතුව යැයි කියන බවද කේසයෝ නොදන්නාහ මෙම කෙස්වලට පතරි ධාතුව යැයි කියන බවද කේසයෝ නොදන්නාහ කුසලෝ කුසන්තියා දෙයක් විද්‍යමාන නුවණ ධාතු කුසසක් නිසා සූන්‍ය වන්නාහ යනකෙස් නිරන්තරයෙන් වෙනස් වන බැවින් නිත්‍ය යනහැක නැතිස් නිරන්තරයෙන් වෙනස් වෙවි යන බැවින් කිසිසේත්ම නිත්‍ය නැත නැතිස් නිරන්තරයෙන් වෙනස් වන බැවින් නිත්‍ය නැත නැතිස් සෝදා පරිවිස්රති සීලං සුදේශල යුතුදං සපපිරියන සුඛී මමකෙස් පතරේ දාතු මාත්‍රයන් දෙරින් බාහිර සතරේ ධාතුවා සමරන දෙරින් ආත්මයක් කියන හැට දෙයින්නේ කීසයෝ අනිත්‍යහ දුක්ඛයෝ අනාත්මයහ තේසුසියා දෙයක් නොමැති බැවින් ශූන්‍යය නාම රූපයෙන් තමයි චෙස් නම් අතකතු ආදී මේ ධාතු කොටස් ආත්මිකේ කුලිවලනෝ පතරි ධාතු කොටස සම්පන්නං වෙන බැවින් මම ගන්නට ඇති සමාපන්නට මගේ වන්නට ඇති සමාපන්නට දෙයින් අනාත්මයේ මෙන්න තෙස්නස් වලට කේසයන්නේ කිරු අපගේ සංනාවද ඒවා පතරි ධාතුව වයි හඳුනා ගන් හඳුනාගෙනින්ද සම්නිසං කබල ආදී පතරි ධාතුව නිසින් සම්මස්සම යකද සිටිවිද මේ ඇසන සිටිවිලක්ම නාමස්කන්ධය වන්නේ මෙම නාම රූප දෙක හැර මුළු වෙනසක් දෙකින් සිටින්නේද මෙම නාම රූප දෙක හැර නිහිත මගේ බවක් නැතිද කියන්නේ කෙස් සම කෙස් කබල කොමද කොටස් ධාතු කොටස් කෙස් කියා හඳුනාගත් පටවි ධාතු කියා හඳුනාගත් ඒවා එකිනෙකට සම්බන්ධයක් නැති බව හඳුනාගත් මේ ආදී සියලු සිතිවිලි නාම කොටස් පතවී ධාතු කොට සම්භෝ පිස්සං හිසං කබල ආදී රූප කොටස් අනාත්ම වන්නාසේන මේහා පහළ වූ සියලු සිතිවිලි මගේ ආත්මය නම් ඒ සිතිවිලි දැන් නිරුද්ධ වී ගොස් ඇති බැවින් එවිද ආත්මය කියා බන්නට කිසිවක් ශේෂරි නැත බැරි නාමස්කන්ධයද අනාත්මය ඊනාම රූප ලෙසන අනාත්මය දැන් නාමයෙන් රූපයේ සිටින් දැන කරන්නේ ආශාවන් විශ්ින්නට ඕන. හරියට කළා නම් ප්‍රඥාව සමාධිය දිනුවා කියන්නේ. ඉතින් කිසිවක් නැති ස්වභාවය. මනසෝඤ්ඤතාවය දසනදා පවතින්නේ නැති පවතින්නේ නැති යයින් නිත්‍ය ධර්මයක් ජීවම හැක ශූන්‍යතාවය මම නම් මගේ නම් එය විදිහි යන විට මම මගේ බවද නිරුද්ධ වී යන බැවින් ආත්මයක් කිය නොහැක එබැවින් මෙම ශූන්‍යතාවයද අනිත්‍යය අනාත්මයය අනිත්‍යය අනාත්මයය අනිසංසය නාත්මය මෙහිදී නිවන සිත තරණ හරියට කළා නම් ප්‍රඥා සමාධි දිනුලා ඇත්තේ දැන් අපි ගම් කොටසට බලමු යම්තරම් කොටස අත්ථේ ඉමස්මින් කායේ ලෝමා පඨවි ධාතු මුළු ශරීරය පුරා පිටී ඇති ලෝමයන් දෙස අවධානය යොමු කරන්නේ අත්ථේ ඉමස්මින් කායේ ලෝමා පඨවි ධාතු මම ශරීරේ ලොම් නම් පඨවි ධාතු කොට සක්නත ශරීරයේම ස්ථානවල ඇති ලෝම කොටස් දෙස ආදාන යොමු කරන්නේ. පඨවි ධාත කොටස. මෙන්නෝම යෝ සමන ප්‍රතිහිතා ඇත ඒ සමද පඨවි ධාතු කුටසකේ ඒ සමද මස්සෝ ඇට කටු මත පැතිරි ඇත එන මස්ද ඇට කටුද පතරි ධාතු කොටසකි මෙම ශරීරයේ ඇති මස්සා ඇට තමා සමින් දැසේ ඇති බව නොදන්නේය ඒ සම ඒ ඇට දේවාගේ පාඩිය පවතිනවා ඒ මස් ඒ ඇට දේවාගේ පාඩිය පවතිනවා සමවත් ඇටවත් සමාවතේ සමක් එළිය ඇති බව දන්නේ නොදන්නා බව හොඳට වැටහෙන්න ඕනේ මත ලෝමයන් පිහිටා ඇති බව සමනුදන්නේය ලෝමයෝද සමා සංගමත පිහිටා ඇති බව නුදන්නාහ දෝමයන් ඇති බවද නොදන්නාහ මේ එකිනෙක ලෝමයන් අනිත් ලෝමයන්ට නෑදෑන සිතර යහළු භාවයක් නැති ධම්ම දහස මාත්‍රයකේ නලියෙන් තමයි මේ ලෝමයන්ත ලෝමයන් යයි කියන බව ලෝමයෝ නොදන්නාහ එය අපගේ සිත තුළ පවත්නා සංඥා මාත්‍රයක් පමණි දක්ින්න ලෙස ලෝමයන් ලෝමයන් කියන්නේ අපේ සිතින් ඒක ලෝමය දන්නේ නැහැ මෙන්න දෝමයන් මම මගේ යයි අපි ගාහනය කලම් ඒ බවද දෝම දෝම දන්නාහ ධාතුවයයි කියන බවද දෝමයෝන දන්නා එකක් හිතේ තියෙන සංඥාවක් පමණයි. සමාවකාශි සුධාතු කුටසන් ඇති බවද නොදන්නා පඨවි ධාතු මාත්‍රයන් විනා යෝන කියා දෙයන් සත්‍ය වශයෙන් නැත එබැවින් කෙරියන හැකි ධාතු කුටසකි නිරන්තරයෙන් විනාශන දෙවින් විනාශවන දෙවින් අනිත්‍ය වූ ධර්මයති මෙන්න ලෝමයෝ අපට දුකින් දෙන දෙන දෙවින් දුක්ඛ ලෝය නොදැන බැවින් අනාත්මයෝය රෝමකියා පත්මකය වශයෙන් කිසිවක් නැති බැවින් රෝමයෝ සූන්‍ය නාම රූප වෙනසයි මෙන්න යන්ත දෝමයන් හෝ පඨවි ධාතු තියා හෝ ඇති කරගත් සංඥාද ඊවා සම්බන්ධයෙන් මේ දක්වා ඇති වූ වෙනස් සිටිවිද නාමස්කන්ධය වන්නේය දෝමයෝ රූපස්කන්ධය වන්නාහෝ බාහිර පඨවි ධාතුව හා සමවන්නේය බාහිර පඨවි ධාතුව සංසයෙන් කුණවලයෙන් ආත්මයක් නොවන්නාසේම මෙලෝම යෝධ ආත්මයක් නොවන්නේය ක්‍රියා සම්බන්ධයෙන් පහළ වුණානස්කන්ධයද මම නම් මගේ නම් ඒ සියලු නාමස්කන්ධ මේ මොහොත දන විට දිලිහි ගොස් නැතිලෙයින් ඒ නාමස්කන්ධයද අනාත්මයද ඒ මම මගේ පියාගන්නට කිසිවක් දැන් ශේෂ වී නැත සත්‍ය වශයෙන් මේ ඇන්තේ මම නාම රූප දෙක පමණි දැන් නාමයට තේරුම් ගන්න දැන් ශූන්‍යතාවයට තුනනම් ඒකත් අනිත්‍යයි දෙක තමයි නසෝඤ්ඤතායද අනිත්‍යය අනාත්මය අනිත්‍යය අනාත්මය අනිත්‍යය අනාත්මය ප්‍රඥා දිනු කෙනෙකුට මේ ජීවිත නිවන විතර වෙනවා. සමාධිය දිනුම ඇවිසින් දැන් පළවෙනි ධ්‍යානයේ විකටම සිට පවතිනවා කියලා අනිස්ථාන කරනවා. Okay. විස්තරයක් ගන්න මගේ ධ්‍යාන සම්පූර්ණ පරණ ධ්‍යානකට බොහෝ වේලාවක් තියෙනවා. දැන් මේකට නියතමින් පළවෙනි ධ්‍යානය පුරා ගන්නවා. අත්තේන අස්මින් කායේන භාපත වේදාතෝ අත්තේන අස්මින් කායේන භාපත වේදාතෝ අතේමස් කායේ නඛා පතරේ ධාතු නඛා පතරේ ධාතු නඛා පතරේ ධාතු නඛා පතරේ ධාතු නඛා පතරේ ධාතු නඛා පතරේ ධාතු නඛා පතරේ ධාතු ඇඟිලි සබ ඇති සමමතු සිට සිලිතා ඇතිසේය. ඒක දකින්න. ඒ සමද පතරී ධාතු කොටසකේ ඒ සමතීතා නැති මස්තු පතරී ධාතු කොටසකේ දද්ද ඒ පීතා ඇති හකුවට ආදියද රූපක් කන්දය වන්නේ නීදක් දත් වශයෙන් හඳුනා ගන්න හඳුනා ගැනීමද පඨවි ධාතු වශයෙන් හඳුනාගත් සංඥාවන්ද මේ අනිසංසේ දුක්ඛ අනාත්ම ආදී වශයෙන් සම්මස්සමය කරන ලද සිටිවිද නාමස්කන්ධය වන්නේ මන නාම රූප දෙක හැර මෙහි වෙනත් සම්පයෙන් සිටින්නේද කිසිම වෙනස්කමක් සිටීද කියලා බලන්න. නාමයේ සහ රූපයේ දෙක හැර. රූපසංකන්දය පතරි ධාතු මාත්‍රයන් බැවින් අනාත්ම වන්නාසේන හා සංගන්ධයෙන් පහළෝ සියලු නාමස්කන්ධයෝ ඇති නිරුන්දවි ගිය බැවින් මම යයි මගේ යයි ගැනීමට කිසිවක් දැන් ශේෂදී නොමැති බැවින් අනාත්මයෝය මෙන්න නාම රූප ධම්මයෝ අනාත්මයෝය දැන් සිතින් නාමය සහ රූපය වෙන් කරන්න මේ දේශෝමිතාවය දිස්සුවතයත් අනිත්‍ය අනාත්ම වශයෙන් මෙනෙහි කරන්නේ එයින් පසු ඇති වෙන සෑම ධර්මයක්ම අනිත්‍යයි අනාත්මයි කියලා මෙහි කරමින් ඉදිරියට යන්න. මනසුන්තාවයද අනිත්‍යය අනාත්මය අනිත්‍යය අනාත්මය අනිත්‍යය අනාත්මය මේ පසු ඇති වන තත්ත්වයන් අනිත්‍ය අනාත්ම වශයෙන් දකින්න නේද අනිත්‍යය අනාත්මය නේද අනිත්‍යය අනාත්මය නේද අනිත්‍යය අනාත්මය මේ සමාධි ප්‍රඥා දිනු කෙනෙකුට නිවන සිතට අරමුණ වෙනවා ඇති දැන් අපි ඊළඟ කොටස බලමු තච්චෝ සම අත්තේති නසමින් කායේ තචෝ පඨේ ධාතු සමේදයේ සමනම් උපටවි ධාතු කුට සංයත රජෝපටවි ධාතු तचो पटयि धातु तचो पटयि धातु तचो पटयि धातु तचो पटयि धातु तचो पटयि धातु तचो ශරීරේ මස්සෝ ඇත මත පීතා ඇත ඒ සඳ ඒ මසඳ ඒ ඇතද පතරි ධාතු මාන්තයකි ඒ සමහෝ ඒ ඇත තමාමතු පිට සමපීතා ඇති බව නොදන්නේ මස්සෝ ඇත මත කීතා ඇති බව නොදන්නේ මේ සමත සමයයි කියන බවද හම නොදන්නේ මේ සමත පතරි ධාතුව කියන බවද සම නොදන්නේ යාම මගේ යයි අප ගත්තන් ඒ බවද නොදන්නේ සමීයති පඨවි ධාතු කොටං තමා වටා තේජෝ වායෝ යමස සුධාතු කොටස් ඇති බවද නොදන්නේ පඨවි ආදී ධාතු මාත්‍යං හෙද සමකියාදයන් සත්‍ය වශයෙන් නැත සමකියාදයන් සත්‍ය පසෙන්නත සමකියාදයන් සත්‍ය පසෙන්නත මනසන නිරන්තරයෙන් වෙනස් වන බැවින් විපරිණාමයට පන්තන බැවින් කිසිසේත්ම නිත්‍ය විය නොහැක සමනිගන්තයෙන් දුක් ලබාදින බැවින්ද දුකට හේතු වන බැවින්ද සැපක් විය නොහැක මෙන්න සම්ධාතු මාත්‍රයක් නෙන බැවින් ආත්මයක් දිය නොහැක එබැවින් මෙන්න සම අනිත්‍යය දුක්ඛය අනාත්මය සමුතිය සත්‍ය වශයෙන් දයක් නොමැති බැන් ශූන්‍ය දැන් නාම රූප වෙන කරන්නට බලන්න මනෝ සමත් ඒ සම්පීතා ඇති මත් ඇත කතු ආදියම් රූපක් කන්දේවං සං සංවසයෙන් හඳුනාගත් සංඥාවද පඨවි ධාතු වශයෙන් හඳුනාගත් හඳුනින්ද මේවා අනිත්‍යාදී වශයෙන් මිනේ කළ සිල් සිටිලි ආදීන්ද සිතිවිලි පහළ වන විට ඇති වූ උපේංසා වේදනාවද නාමසංකන්දය වන්නේය නිසං ධාතු කොට සම්බැවින් අනාත්ම වන්නාසේ දේශනී අනින්තියට ගොස් නැති දැන් ඉමනාමසං කම්මේ මම කියා මගේ කියා ගන්නට කිසිවක් ඉතිරි නැත එබැවින් නාමසං කන්දයද ආත්මයය නාම රූප දෙක වෙන් කරන්නට බලන්න. නාම රූප දෙක හැර වෙනස් ආත්මයක් තිබේද කියලා බලන්න. ඇති ඇති නැති නැති වේ යන මේ නාමස්කන්ධයන් මෙම සංඛයන් හැර මෙහි ආත්මයක් විද්‍යමාන වන්නේ නැත නාමින් රූපය වෙන් කරන්න මේ දේශුන්‍යතාවය දිසුවන් එයත් අනිත්‍යයි අනාත්මයි කියලා මෙහෙ කරන්නේ ශූන්‍යතාවයද අනිත්‍ය ආත්මයය මින් ශූන්‍යතාවයද අනිත්‍ය ආත්මය මින් ශූන්‍යතාවයද අනිත්‍යය අනාත්මය ඇති වෙන සෑම දෙයක්ම නිත්‍ය යනාත්මයි කියලා ඉදිරියට මෙනෙහි කරමින් යන්න. නියද අනිත්‍යය අනාත්මය නියද අනිත්‍යය මේ පිළිවෙල ඇති කෙනෙකුට නිවන සිතට අරමුණනවා ඇති. හොඳයි දැන් මේ මොහොත දක්වා අප ප්‍රකාශ කළේ කොටස් පහක් පමණයි කාල වේලා ඉක්මව සැටි බැවින් ඉතිරි කොටස් ඉතිරි දවසකදී ප්‍රකාශ කිරීමට අප බලාපොරොත්තු වෙනවා. අප මේ දක්වා ප්‍රකාශ කළ කොටස් පහට සත්‍ය පංචකය කියලා ප්‍රකාශ වන්නේ. සම්මාපස්සෙනි කොට ඇති කොටස් පහ කියන එක. මේ අදහස. බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලේ ප්‍රවෘත්තා භූමියට ඇතුල් වන විට කිස් ටිකක් කපා අතට දී මේ කච පංචකය උගන්වනවා. බොහෝ අවස්ථාවලදී කිස් ටික කපා නිම කිරීමට ප්‍රථමයෙන් ඒ තත් පංචක